ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ විතර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. මත හැර ගැනීම, සංහාව ක්ෂය කිරීම, නොයල්ම නම් වූ විරාගය, නැවැත්ම නම් වූ නිරෝධය, විනීම නම් වූ නිබ්බානය. අතිපූජනීය මහෝපාද්‍යය මහණිපාණන් වහන්සේ ප්‍රධාන ගරුතර යෝගාවචර මහා සංඝරත්නයන් අවසරයි. සූදාන වෙන මාසිකාවට තේසස් වෙන දේශනා මාලාවේ 28 වෙනි දේශනයයි මේ. ආර්ය ස්ථානික මාර්ගයේ පළමුව යම් දෝවන සම්මා දිට්ඨිය දුක්ඛ සමුදය නිරෝධ මග්ග යන ආර්ය සත්‍ය හතරම පිළිබඳ ඥානය හැටියට හඳුන්වා දීමෙන් තේරෙන්නේ නිරෝධය නැත්නම් නිබ්බාණය පිළිබඳ යම් කිසි දැකීමක් ප්‍රතිපදාවට අත්‍යවශ්‍ය බවයි. මේ කියන සම්මාදිට්ඨිය ඇතිවීමට ප්‍රත්‍ය දෙකක් උපකාර වන බව අංගුත්තර නිකායේ දුක නිපාතී සඳහන් වෙනවා. දේහි වික්‍රේ පත්‍ය සම්මාදිට්ඨිය උපාදාය කතනීදී පරකෝස භූතු යෝනිකෝස මානිකාරෝ. මානි සම්මාදිට්ඨිය ඇතිවීමට මේ ප්‍රත්‍ය දෙකේ කවර දෙකද අනුන්ගෙන් එකටම ගෝචරයක් අන්ත ලැබීම නුවණින් මෙනෙහි කිරීම සමාධියෙන් කරන සමාධිල කරන නුවණින් මෙනෙහි කිරීම යෝනිසෝ මානසිකාර කියන වචනයට සාමාන්‍යයෙන් නුවණින් මෙනෙහි කිරීම කියලා සිංහල වචනේ යෙදුවට මොකද ඊට වඩා ගැඹුරක් මේ පදයේ තිබෙනවා යෝනිසෝ කියලා කියන්නේ හත ගැනීම අනුව ඊගාමී අනුව ස්වභාවය අනුව මෙනෙහි කිරීම. යෝනිසෝ මනසිකාර්යයෙන් තීරණය කරයි. මේ යෝනිසෝ මනසිකාර්යයේ මේ අර්ථය හොඳට පැහැදිලි වෙන තැනක් තමයි. ඔබ කලින් දේශනා දේශනාවකදී ප්‍රතිසෝපාද ධර්මයේ පිළිබඳ විස්තර කරන අවස්ථාවක මහා ප්‍රධාන සූත්‍රයෙන් පිටුපා දැක්වුවා අර විපන්ති ගෝසකානන් වහන්සේ ප්‍රතිසෝපාද ධර්මයේ අද පෙළවරේ සිට ක්‍රමක්‍රමයෙන් යෝනිස මනසිකාර ක්‍රමයෙන් විමසමින් ගිහිල්ලා ඒ නියම ප්‍රභාවයට පැමිණි ආකාරය. කෝකති ජරා මරණං හෝති කිංපත්ත්‍යා ජරා මරණං ජාතියා කෝකති ජරා මරණං හෝති ජාතිපත්ත්‍යා ජරා මරණං ආදී වශයෙන් කුමක් ප්‍රතිකල්ලි ජරා මරණය වේදි කුමක් ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය වේදි ජාතිය ප්‍රතිකල්ලි ජරා මරණය වේදි ජාතිය ජාති ප්‍රත්‍ය කොටගෙන ජරා මරණය ආදී වශයෙන් ජරා මරණය ඉඳලා සමස්තයෙන් ඉඳලට යෝනිස මනසිකාරයේ විහිදුවලා අවසානයේ අර විඥානාභ මුක්ඛ කියන සංසාර වත්තියට දැනෙන්නේ නැති අපි ඒ ඉදා ඒ කතරස්තාවල සාගත කරලා තිබුණා. ඒකට මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් යෝනිසෝ මනසිකාර කියන කී ගැඹුරු අර්ථයෙන් කලකල බැලුවාම අතිත් සමුප්පාදයේ සසංකාමිය තුල ගැටීමට අවශ්‍ය ආකල්පයක් ඇති කර ගැනීමයි. එතකොට මෙන්න මේ යෝනිසෝ මානසිකාරය මතු කර ගැනීමට උපකාර වන යම් යම් මූල ධර්ම අප දැනටමත් මැජික් දර්ශන, දාම් ක්‍රීඩා ආදී උපමා කතා වලින් ඉදිරිපත් කරලා තිබෙනවා. යම දෙයක් වන්නේ යමක වස්තු තත්ත්වය රඳා පවතින්නේ ඒ දෙයින් කෙනෙකු තුළ හටගෙන වෙන ප්‍රතික්‍රියා මතයි ඇතිවෙන අංගීම් මනෝභාවයන් මතේ යන මූල ධර්මය අපට පැහැදිලි වුණා ඒ ඉස්මාකතාවලින්. බාහිර ලෝකයේ අප තියෙන හැටියට කලකන නිමිති සංකේත ආදියට නිමිති සත්‍යය සංකේත සත්‍යය ලබා දීමේ මේ කුච්චර සංකාණීම දීර්ඝ කාලයක් තිස්සේ අන්තයේ සහිත මුල් ගැටගෙන තියෙන රාග දෝෂ මොහ යන කෙලෙස්ම බව මේ නැදිත් දර්ශන ගාම් පීඩා ආදී කුමාරත් අවලින් දැනෙන කොමන්ට පැහැදිලිවන්ත ඇති. සූත්‍රයෙන් සූත්‍රය යෝනිස මන්තිකාරයට අදාළ කරුණු ඉදිරිපත් කරන හැටි සාකච්ඡා කරමින් සිටියදී අපට පසුගිය දේශනය නවත්වන්න සිද්ධ වුණා. රාග දෝෂ අරති ලෝමහංස නම් වූ ලොමු ගැහැගැන්ම මනෝ විකාර ආදී කොතනින් හටගන්නේද කියලා ඒ සුචිලෝම යක්ෂයා සුත්‍රස්මේත බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුර ඒවා මෙතනින් හටගන්නා බව. සුතෝනිදාන සුතෝජා සුතෝ සමුත්ථාය ආදී වශයෙන් ඒ යක්ෂයා දීලා කල් සඳහන් වෙන පදවලට බුදු පියාණන් වහන්සේ දුන්න පිළිතුරු ඉතෝනිදාන ඉතෝජා ඉතෝ සමුත්ථාය ඉස්සෝ මෙතනින් කියලා කියන්නේ සමාධිය කියන අර්ථය. ඒක වඩා අත්‍යවශ්‍යන දිවින ඊළඟට විද්‍යාන වහන්සේගේ ගාථාවෙන් මේ හදා අත්ත සම්භූත අත්ත සම්භූත කියන පදයෙන් ඒ කාරණය පැහැදිලි වෙනවා. සමාධිය සමාධියෙන් හටගත් කියන එක අත්ත සම්භූත. මේ අත්ත සම්භූත ස්වභාවයට නිදර්ශන වශයෙන් බුදුරජාණන් වහන්සේ මුගතසේ අලුත් මානවාදල කුමාරා කියන නිදාස් හරියට දැක්ුවා. මේ නිදා අර්ථ සම්බූතා නිගෝධනිව කන් කන්දජා නිගෝධනිව කන්දජා ඒ කියන්නේ අර කන්දජා නුගකන්තේ හඳින් නැත්නම් අතුවලින් පහතට බහින අරලු පොළොවට කල් වෙලා යදුනට පස්සේ පළමු මුදගත මොකද්ද කියලා හඳුනගන්න බැරි තරමට අර ඒක නිදානේ ප්‍රභාවය අප්‍රකට වෙනවා. ඒ වගේම තමයි මාළු වෑදලා. ගහට දුබලියක පැලගෙන මාළු ආයතයක් ඒක මාළු ආවැල හැදෙනකොට ගහක් මැරෙනවා. ඒ පමණක් නෙවෙයි මේ මාළු ආවැල පැලී පැති හොඳට වහගෙන ප්‍රතිමාට පස්සේ මුලක් කොහෙන් හටගත්තද කියලා සොයාගන්නත් බැරි තත්ත්වයක් තිබෙනවා. මොන්නෙන් කියනවා අපට සාමාන්‍යයෙන් මේ අක්ෂ සම්භූත ස්වභාවය අප්‍රකටයි. මේවා අතුලකින් හටගන්න බව සුකට වන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරින් බැලුවොත් නිකන්. ඒක නිසා ඒක දැන ගැනීම ඉතාමත්ම අවශ්‍ය කාරණයක් බව බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා. ඒ බව සීලෝම සීතර අවසාන ගාථාවෙන් කියවෙනවා. පැහැදිලිවම. ඒක ප්‍රතිපදාවට අදාළ වූ බව පැහැදිලිව ප්‍රකාශ වෙනවා. යේනම් සජානන්ති යතෝ නිදානං තේනම් නියෝජෙන්ති සුනෝහි යක්ක. සූ තරං ඕගමිමන් තරන්ති අපින්න බුද්ධං අකුණබ්භවාය. එහෙනම් සජානන්ති යතෝ නිදානං කියලා කියන්නේ අර කී රාග දෝෂ මෝහ අරති රති දෝ මහංක මනෝ විචක්කාදී සියල්ලම යම් තැනකින් හට ගන්නවා නම් ඒ ඒ ඒ හට ගන්නා තැන ප්‍රභවය යම් කෙනෙක් ඒ සියල්ලි ප්‍රභවය යම් කෙනෙක් හරියාකාර තීරුම් ගන්නත් එහෙනම් සජානන්ති ඔහු ඒ සියල්ලම දුරු කරා කිමෝහියක් අසවයක්ය මේ දුක්තරම් මොදුනිමන් කරන්ති ඕහු අතිම කුබ්බං අපුනබ්භවය අපුනබ්භවය කියන්නේ පුනබ්භවය නැති කිරීම පිණිස මේ දුෂ් උතුරුමින්ද දුෂ්කර වූ මෙතෙක් එකරම වූ මේ සැඬ වතුර එන් එකර වෙයි. එනිකයි ඒ ගාථාවේ අදහස. මෝදාකාරයෙන් යතෝ නිදානං යන පදයේ අතුවාව තෝරන්නේ සමුදේ සත්‍ය වූ සංහාව ගැනයි. අත්ත සම්භූත යන පදයේ අතුවාව තෝරන්නේ අත්තම සම්භූත සමාතුල හටගත් යන්නේ. නමුත් ඒ වදේ ගැන වැඩි සැලකිල්ලක් යොමු කරලා නැහැ අතුවාව. සමුදේ දාසාවේ ගැඹුරු අර්ථය මතු කර ගැනීමට නම් අපිට මේ අත්ත සම්භූත කියන පදයේ ඉගෙත ගන්න සිද්ධ වෙනවා. මේ පදයේ අපර කලින් මේ සුතිරෝම සූත්‍රයට කලින් ඉවරණය කළ සංයුක්තනිකායේ කෝපල සංයුක්තියන ගාථාවකට සඳහන් වුණා. ලෝභෝ දෝහෝච මෝහෝචේ කුරිතං පාවකේත සංහිංසන්ති අත්ථ සම්භූතා සතකාරංව සංස්කර. ලෝභය, දෝෂය, මෝහය අ අතිමතු මහතගෙන තවත් සිටිවිලියක් පුද්ගලයාව වනතනවා නාස්ති කරනවා නැතනවා හිංසා කරනවා ඒ පුද්ගලයාට හිංසා කරනවා උතුමාවකින් උතුමක්ද සත්‍යකාරංග සංකලන උනකටෙන් පුතුහර දසක් සීදුනහම ඒ ඵලය ඒ ගතම විනාශ කරන්නාක් වෙන එතකොට එයින් විතර අර්ථ සම්භූත කියන පද සඳහන් වෙනවා සම්මුතික දක්න අත්ත සම්භූත කියන පදේ ලැබිලක්ම කියම ගැන ඇතුළට කල්පනා කරලා බලනකොට අපිට සිහි පළමුවෙන් සිහි කරගන්න සිහි ගන්න පුළුවන් මේ දේශනාව තුළ ආරම්භයේදීම අපි අර මහා නිදාන සූත්‍රයේ ඒ ප්‍රතිසංස්කාර විග්‍රහය කෙරෙනවා කෙරෙන තැන විඥාන නාම රූප දෙක අතර පවතින අන්‍යමඤ්ඤ පත්‍ය සම්බන්ධතාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාව අප තේරුම් කරන්න උත්සාහ කළේ යෙතුලියක උපකාමස්මාවක් ආශ්‍රය. යෙතුලියක ක්‍රියාකාරීත්වයක් ආශ්‍රය. මෙන්න මේ අන්‍ය අන්‍යමඤ්ඤ ප්‍රත්‍යතාව මේ එතකොට මේ අත්ත සම්භූත කියන පදේ බැලු බැලමට තේරුම නම් සමා සමාව තුළ හටගත්. එහෙම නැත්නම් ආත්ම ආත්මයෙන් හටගත් කියන එකයි සාමාන්‍ය කියන මොඩලු දෙන්නට මාර්ගය. නමුත් මේ ආත්මය හැටියට සමා හැටියට හිතන මේ ඒකකයක් හැටියට හිතන මේ ක්‍රියාකාරී කේන්ද්‍රස්ථානය ඇත්තම කියන්නේ දෝෂාත්මක පදනම් වූවා. ඒ ඒ දෝෂාවක් අනුව පවතින දෝෂාවක් කියන්නේ දුකක්. එකක් අනුඋද පවතින දෙයක් මෙන්න මේ ආත්ම කියන ආත්ම පිළිබඳ හැඟීම. ඒකයි අර විඥානාම රූප අන්‍යෝන්‍ය ප්‍රතිසම්බන්ධතාව කියලා සදාස් කියලා කියනවා. විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය විඥානං විදහාට යන්නේ නැහැ. අර විපතිපති ගෝසකරණන් වහන්සේ යෝනිසමානිකාරයෙන් තේරුම් ගත්තේ ඒකයි. මෙතන කියන එක්තරා එක තැනක කරකැවිල්ලක් සංසාරයක්. ඒකත් මේ මෙන්න මේ දේශාව මේ ද්වේතාව අන්‍යෝන්‍ය ප්‍රත්‍ය සම්බන්ධතාවක් බව වටහා නොගැනීමම තමයි මුලාව අවිද්‍යාව ඒක වටහා ගැනීම තමයි අර අන්නර නිමාදාරයෙන් අර කෙලෙස් වල ප්‍රභාවය තේරුම් ගන්නේ. මේක වටහා නොගැනීම හරියට අර අපි ගාම් පීඩාව උපමාව ගැන නැවත මතක් කරගන්නවා නම් හරියට පිළිදෙකීම වගේ. යාළුවෝ දෙන්න අවුල් වෙලා යර ගාම් පිටත් ඊගේ ඉස්සන් එහෙම හදත් කරගත්තේ නමුත් පීඩාව ආරම්භ කරන්න දෙන්න පිටිලක් තියෙනවා. මේ පීඩාවෙන් පස්සේ තමයි අත්‍යවශ්‍යම දයපරාජය ගැනගෙන ඒ පීඩාව ආරම්භ වෙන ඒ කුඩු සංස්කාර වැඩිලා හරි දයපරාජය වශයෙන් ඒ දෙදෙනාට ඒ වගේ ප්‍රති විපාක ප්‍රතිපාක ආනිසංස ලබා ගන්න සිද්ධ වෙනවා. ඔන්න ඔය විදිහේ ධර්මතාවක් මෙතන යටින් කියනවා. මේ අර්ථ සම්භව. ඒකට අර්ථ සම්භව කියන්නේ මේ අර්ථ සම්භව සත්‍යයට පදනම වෙන මේ ද්වේතාව අත්‍යවශ්‍යම අන්‍යමඤ්ඤ අන්‍ය අන්‍යෝම සත්‍ය සම්බන්ධතාවක් බව වතහනු ගැනීම තමයි අවිද්‍යාව. වෙනත් විදිහකින් කියනවා නම් මේ විඥාන නාම රූප දියතුලිය හට ගැනීමට උපකාර වන්නේ සංස්කාර නිපදවන අවිද්‍යාව තමයි මෙන්න මේ මේ මේ කියන අන්‍යෝන්‍ය සත්‍ය සම්බන්ධතාව තේරුම් නොගෙන ඒ නිසා තමයි නාම රූප සංස්කාර සම්මර්ෂණය කරන්නේ කියලා විදර්ශනාවේදී උගන්වන්නේ. ඒක පිළිගන්න ඒක තේරුම් ගත්තාම තමයි මේ දෙකේ ඇති අන්‍යෝන්‍ය සත්‍ය සම්බන්ධතාව කෙනෙකුට ලැබෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට අපිට හිතා ගන්න පුළුවන් මෙන්න මේ විදිහේ තීන්දුවක් මේක යටින් තිබෙනවා. ඒ විදිහට කල්පනා කරලා බලනකොට අර අසුආවේ යතෝ නිදාන කියන පදේ තෝරන්නේ සංහාරයෙන් කියත නමුත් ඇත්ත වශයෙන් අපිට ගන්න වෙන්නේ අවිද්‍යාව. මේක නියදාන්නේ ඇත්ත වශයෙන් නොදැනීම. ඒ නිසාම තමයි විදුකින බුදුරජාණන් වහන්සේ පටිච්චසමුප්පාද ධර්ම දේශනා කරන අවස්ථාවේ සංහාවක් ඉස්සරලා දිහාට ගියා. ගිහිල්ලා අවිද්‍යාවෙන් අවිද්‍යාවෙන් මුල් තැන තිබුණේ. මේක අතුවාචාරයෙන් වහන්සේලා බොහෝ විට ගැටලුවක් විදිහට ප්‍රකාශ කරනවා. නමුත් කියන කාරණය කුමක්ද? අවිද්‍යාව සංහාවට වඩා ප්‍රාථමිකයි. මේ අපි ප්‍රාථමික කියන වචනේදී මූලිකයි කියන එක. සංහාවට එහාට ඉතිරි දුවල බැලුවම අවිද්‍යාව. ඉතින් ඒක තමයි අවිද්‍යාවත් ඒ වශයෙන් සවිලාගෙන ඉන්න අවිද්‍යාව නැති කරලා තමයි අනිත් අනිත් ඔක්කොම අනිත් පැත්තට හැරෙන්නේ. එතකොට ඒ ප්‍රාථමික අවිද්‍යාව ප්‍රාථමිකයි. වෙනස් විදිහකට අපිට මේක තේරුම් ගන්න පුළුවන්. දැන් සංහාවට අරමුණ අල්ලා ගැනීමට තමයි අපි දැන් උපාදාන කියලා කියන්නේ. ඇත්ත වශයෙන්ම අල්ලාගෙන ඉඳීම වගේ. එතකොට සංහාවේ අරමුණ අල්ලාගෙන සිටීමට හැකි දෙයක් කියන හැඟීම දෙන්නේ අන්නර දෝෂාව පිළිබඳ ගැඹුරු අවබෝධයක් නැතිකම. මේක ඇත්ත වශයෙන්ම අල්ලගන්න දෙයක් තියෙනවා කියන හැඟීම ප්‍රතිචිතයේ තිබෙන නිසා තමයි අර උපාදානවත් සංහාවල සංහාවට උපාදාන වශයෙන් අල්ලගෙන සිටීමට දෙයක් ලැබෙන්නේ. වස්තු ත්‍ත්වයක් ඒ විදිහට ලැබෙන්නේ. මෙන්න මෙහෙම කල්පනා කළ බැලුවත් අපිට පේනවා මෙන්න මේ දෝෂාව කියන කාරණ්‍ය මේ නීතියට තිබෙන අන්‍ය අන්‍යමාත්මනිපත්‍යතාව කියන නොගැනීම අත්වතින මුළු මානව සංස්කාරික ප්‍රයත්නක හේතුවන කාරණය. මේ අත්සම්බෝ කියන වචනය ගැන තවදුරටත් අප තේරුම් ගන්න උත්සාහ කරොත් ඉතාමත් හොඳ වටිනා ගාථාවක් අපට සොයා ගන්න පුළුවන්. මහතර නිබ්බාන සූත්‍රයේ මේ ගාථාවේ මහපරිනිබ්බාන කීපේ පමණක් නෙවෙයි අනුත්තර අර්ථක නිපාතයේ උදානේ ගච්ඡන් දහද්දී සඳහන් වෙනවා තුල මතුලන්ත සම්භවං භව සංඛාර මවස්සදීන් අච්ඡත්තරතු සමාන්තු අභින්දි භවතිව අක්ඛ සම්භවං ඒ ගාථා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ සිද්ධියකින් සඳහන් වන්නේ උපාපාල කියන ස්ථානයේදී බුදුරජාණන් වහන්සේ ආයසංස්කාරය කරගන්නවා. තවතුන් මාතිකින් කතාවකට පසු නිර්වාණය වෙනවා කියලා ආයසංස්කාරය කරගන්නවා. ඒ අවස්ථාවේ කුසිරිය කම්පා වුණා. ඒ භූමිකම්පාවෙන් පස්සේ උදාන දාඨාවක් වශයෙන් බුදුරජාණන් වදාළ දාඨාවයි ඒ. මේ ගාථාව පෙරපර දෙවිගම උගතුන් බොහොම ගැටලු ගාථාවක් හැටියට තෝරනවා කතා කරනවා ඒක තේරුම් ගන්න අමාරුයි යතුආදාන මහන්සියලා කීයටම අර්ථ රාශියක් දෙනවා මේ ගාථාව තේරුම් කරන්න කිසිලා විශේෂයෙන්ම අර ගාථාවේ මුලින්ම සඳහන් වෙන කුලම් අතුලම් කියන පද දෙකට අතුආචාරින් මහන්සියලා විකල්ප අර්ථ රාශියක් දෙනවා සුමංගල විලාසී මනෝරත් පූර්ණේ සඳහන් වෙනවා. දැන් පළවෙනි විකාරකයක් දෙන්නේ සුලංති මහද්දතකම්, සුලංති කාමාවචරකම්, අසුලංති මහද්දතකම්. සුලං කියලා කියන්නේ කාමාවචරකම්. අසුල කියලා කියන්නේ මහද්දත, රූපාවචර, අරූපාවචර දෙකම. අක්ඛවා කියලා කියන්නේ එහෙම නැත්නම් කියලා කල් දෙවෙනි තීරණයක් දෙනවා. සුලංති කාමාවචර, රූපාවචර, අසුලංති කියන්නේ අතුලන්ති අරුණතාවච අතුලන්ති කාමාවචරං භූතාවචරං අතුලන්ති අරූපාවචරං මේ තීරණය හැටියට කාමාවචර රූපාවචර දෙකම තුලන් කියන වචනේ තල්ලනවා අතුලන් කියන පදෙත් අරූපාවචරය යනවා තුන්වෙනි විවරණ තුන්වෙනි අර්ථ ක්‍රමයට අනුව තුලන්ති අත්පරිපාතං අතුලන්ති බහං පාතං තුලන් කියලා කියන්නේ අල්ප විපාක විපාක ටිකක් ඇතිදී. අතුලන් කියලා කියන්නේ විපාක බොහෝ විපාක ඇතිදී. හතරවෙනි තේරුම දුක් වෙනවා. තුලන්ති තුලන්තෝ පීරෙන්තෝ අතුලන්ති නිබ්බාන. හතරවෙනි විග්‍රහයේදී තුලන් කියන වචනේ ක්‍රීඩාන්ත පදයක් කියලා අරගෙන විග්‍රහ කරනවා. තුලන්ති කියලා කියන්නේ තුලන් තුලනය කරමින්, තීරණය කරමින් කියන ක්‍රියාපදයක් විදිහට දැනගන්නවා. ක්‍රියාරූපයක් විදිහට. ඊළඟට අතුරන් කියලා කියන්නේ නිබ්බාන. මේ හතරෙන් මොකක් තෝරගන්නවද කියන එක ගැටලුවක්. ඒ මඩුවට මෙච්චිත්ත කරන්නේ සංයතිහාර විභංගේ විභංග නිද්දේශේ මේ ගාථාවම විග්‍රහ කරන තැන වෙනත් ඊටත් වඩා වෙනස් අර්ථයක් දෙනවා. තුරන්ති සංඛාර ධාතු අතුලන්ති නිබ්බාන ධාතු. තුලන් කියලා කියන්නේ සංස්කාර ධාතු, අතුලන් කියලා කියන්නේ නිබ්බාන ධාතු. අපට තේරෙන හැටියට මේ දාසාවේ අර්ථයට ලංවන්න සිදුවන්නේ වෙනස් මාර්ගයකින්. මේ තුලන් අතුලන් කියන දෙපදයේ අප මෙතෙක් මේ දේශනා මාලාවේදී ඉදිරියට ගත්තු අර ප්‍රකාව පිළිබඳ මූල ධර්මය නියෝජනය කරන ආයතන පරිහාරය. තුලන් කියලා කියන්නේ තුලන් කියලා සමාන අසමාන කියන තේරුම තියෙනවා. තුලන් අතුලන් කියන පද දෙකේ තියෙනවා සමාන අසමාන කියන අර්ථය. සමාන අසමාන කියන එක ඒක යුගලයක්. ඒක අනුසු පදයක්. ඒක ඉතිනකට විනිශ්චයාර්ථව හැටියට පෙන්වන පද දෙකක්. තුලන් අතුලන්ට සම්පූර්ණ. එතකොට මෙන්න මේ මෙන්න මේ තුලන් අතුලන් කියන සමාන අසමාන කියන මේ දෝෂණ උදායි අත්ත සම්භවණන් වූ ඇතුළතින් හට ගැනීම සඳහා පවතින. ඉතිනකට ප්‍රතිවිරුද්ධ එහෙම නැත්නම් ඒකෙනකට අර යාළුවෝ දෙන්න විරුද්ධ වුණා වගේ දාම්ප්‍රීඩාවේ මේවා එහෙම නැත්නම් ජාතක පළු දෙකක් ඒකටම අනිත් සැලු හැටියට කලගන්නත් පුළුවන් ඒ කියන්නේ ප්‍රතිවිරුද්ධ හැටියට කලගන්න පුළුවන්. මොන මොන තත්ත්වයක් මෙතන තියෙන්නේ. ඒකට පුළුවන් පුළුවන් කියන මේ බෑග් එක මේ දේශාව මතයි මේ ආත්ම සම්භවය අත් සම්භව නම් වූ මේ ක්‍රියාදාර්ශය පවතින්නේ. ආමේ ආත්මය කියන හැඟීම විපරිණත අදහසේ පදනම එකන. ඒ මෙන්න මේ අදහස අපට තවත් පැහැදිලිව ප්‍රකාශ වෙනවා බුද්ධ නිපාතේ ගාථා කීපයකින් ඒකට නිදුසුන් තව දක්වන්න පුළුවන්. මාගන්ධිය සූත්‍රයේ සඳහන් වෙන අවස්ථාවක් සත්‍යන්තිසෝ බ්‍රාහ්මනෝ කිං වදෙය්‍ය මුසාති වාසෝ විවදේත කේන යස්මින් සමං විසමං ඡාතුනක්ති සකේන වාදං පටිසංවිදේය එතන බ්‍රාහ්මණ කියලා කියන්නේ රහතන් වහන්සේටයි සත්‍යන්තිසෝ බ්‍රාහ්මනෝ කිං වදෙය්‍ය ඒ බ්‍රාහ්මණ සිහි රහතන් වහන්සේ කුමකට නම් සත්‍යයි කියන්නේ මුගාති වාතු වාතු වාතු විවාදයේ තියෙන කුමක් නම් මුසාවයයි ගැන විවාද කරන්නේ ඒක සත්‍යයක් නෑ මුසාව එතනක් තියෙන්නේ අර්ධය තමයි මුසාව කියලා සත්‍යය කියලා අරගෙන නෑ මුසාව කියලා ගන්න යක්මින් සම විසමං කාපිනක් යමකු තුල සම විසම කියන දෙකම නැද්ද ඒ තියෙන වාදම් ප්‍රතිසංයුජයේ වංගීය හතන් වහන්සේ කවලක සමග වාදයට පටලැවෙන්නේ. ඒවගේම අපිට තවත් ගාථාවක් හමු වෙනවා අත්දණ්ඩ දීප්‍රිය සුත්තනිපාතී නඛානීසු නෝවේසු නෝක්ඛේතු වදතිමි සංකෝපෝ දීකමච්චරෝ නාදීති නිරක්කති ඒ ඒක මොන කියන්නේ චේතහතන් මහත්මේ නඛානීසු නෝවේසු නෝක්ඛේතු වදතිමි රහතන් වහන්සේ මුනිවරයා සමන් සමයන් අතර තබා සම සමාන අය අතර තබා කලකන්නේත් නෑ. අහත් අතර දමා කලකන්නේත් නෑ. උසස් අය අතර දමා කලකන්නේත් නෑ. සම මේ කියන්නේ අර මානිය පිළිබඳ මේ ත්‍රිවිධ මානියයි මේ කියන්නේ. ඒ කිසිම මානියක් නැති කිසිම නිසාම සමාසමයන් අතර කලකන්නේත් නෑ. හීන අය අතර කලකන්නේත් නෑ. ඉවතයට අසල ගන්නෙත් නෑ. සන්තෝෂෝ විතමච්චරෝ මේ සන්තුනි පහවකල මතුරු බව ඇති. තුමුනිවරයා නාදීති නිරස්තුති මෙන්න හොඳ වචන දෙකක් මෙතන ගහුව වෙනවා. නාදීති නිරස්තුති අපිට මේකට කියන්න පුළුවන් අදගන්නේත් නෑ විසි කරන්නේත් නෑ. අදගන්නේත් නෑ විසි කරන්නේත් නෑ. ඒතරම් වෙනවා අර දෝෂතාව. අ මේ අදහසම සහතක සූත්‍රයේම සූත්‍රයේ ප්‍රකාශ වෙනවා මේ අනාදීති නිරන්තරති කියන වචන ගැන විශේෂයෙන් කලබල බලනවා නම් සුවටක සූත්‍රයේ කියනවා කියනවා හොඳ ගාථාවක් උපසමානුස්සතියට පවා වටිනා ගාථාවක් අධ්‍යාත්මීය උපසම්මානසෝ වික්ඛු සම්පිනේසී අධ්‍යාත්ම උපසංකස්ස නැති අත්තං කුතෝ විදස්සං අධ්‍යාත්මීය රූප සමේ නාමයතෝ විස්සු සම්ති නේති වික්ෂෝ අධ්‍යාත්මීය සංසිඳවා ගන්නේ අනිකකුගෙන් ශාන්තිය නැපතන්නේ නොකයන්නේ අධ්‍යාත්ම උපසංකප්පය අතුලත සංසිඳවා ගත්ත විට මාස්ති අත්තං කුතෝ නිරත්තං එදගත් දෙයකුත් නැති කළ දෙයකුත් මේ මේ අත්තං නිරත්තං කියන පද දෙක අපිට ඊට කලින් අවස්ථාවල හමුවන දුක්ඛතර සූත්‍රයේම අත්තං නිරත්තං නිහිතාත්ති කියලා රහතන් වහන්සේට අත්ත අත්තං නිරත්තං දුකම නැති. එන්න මේ අත්තං කියන බඩුව බොහෝ විට තෝරන්නේ ආත්මය හැටියටයි. ඒ ඒ ඒ විදිහේ නිදිච්චේ දීම වැරදි කියලායි අපේ අවබෝධ අපේ අංගීම. අපිට අද මේ අත්ත කියලා මෙතෙන් තේන්නේ අර නාදීති නිරත්තති කියන එකෙන් තමයි කියනවා දාදාන්තියෙන් එන්නේ ආත්මනාදීති දෙගමින් නැත්නම් ගැනීම අරගෙනින් කියන අර්ථය දෙන. ඒකට ආදාස්ත කියන පදයේ එක්තරා විදිහක ඒ අක්ෂර ලෝභයෙන් ආදාස්ත ආර්ථ වෙනවා. ඊළඟට ඒ දීප්‍රය සත්‍යයෙන් කෙටියෙන් හත් වෙනවා. ඒක ආදාස්ත අත් අත්. අන්න ඒක නිසා ආත්මය නෙවෙයි මෙතන කියෙන්නේ. අදගත්තු දේ අරගත්තු දේ අල්ලගත්තු දේ කියන ඒ අදහසයි. එතකොට මෙන්න මේ ලාභයේ තියෙන නිරන්තරතිය අද ගැනීම විසිකිරීම කියන එක ගැන කල්පනා කරනකොට අප කලින් අවස්ථාවක අර සඳහන් කළ අර ස්වයංක්‍රීය දැන් මෙතෙන්දී අපිට මතක් වෙනවා අර අපි අර දියුණුව ගැන කතා කරන අවස්ථාවේදීම ටිකක් නූතන විදිහට මාත් දැක්කා ඔටෝමැටික් යන්ත්‍රයක පවා ඔටෝ බවක් නැති කියලා මට හිතලා ඒ කියන්නේ ස්වයංක්‍රීය යන්ත්‍රයේ කියලා අපි ප්‍රකාශ කරන ඒ අපි ව්‍යවහාරිකන දීපව ඇත්ත වශයෙන්ම බලනකොට ස්වයං බවක් නෑ. මක් නිසාද අර දෝෂාවන්‍යයි කියාවේ ක්‍රියාත්මක වෙන්නේ. දැන් ජලකොම්පලයක් ජලකොම්පලයක් ගැන කල්පනා කරලා බලනකොට මේ කොම්පලේ ක්‍රියාකාරීත්වයේ පැති දෙකක් පමණයි අර අද ගැනීමක් විසිකිරීමක්. අප මේකට ජලකොම්පලයේ දෘෂ්ටි කෝණින් ගත්තම මේක අද ගැනීම හා විසිකිරීම. ඒ අදලත් සුදේ ලැබෙන තැන ගැන කල්පනා කරනකොට ඉවෙනමත් නැහැ යොදන්ට වෙන්නේ. එතකොට මින් කියනවා අර වික්‍රියාකාරී කේන්ද්‍රස්ථානයක දෘෂ්ටි කෝණයෙන් බලනකොට ඔන්න එතකොට තමයි අද ගැනීමයි විසිකිරීමයි කියලා සංකල්ප දෙක ඇති වෙන්නේ. මෙතනම අපට පේනවා මේකට වැඩි වෙන මුලාව, මෝහය. ඔන්න දැන් ලෝභ දෝෂ මෝහ කියන එක තේරුම් ගන්න පුළුවන්. ලෝභ දෝෂ මෝහ කියන ත්‍රිකෝණයේ මෝහ කෝණයෙන් ඉඳලා විහිදෙන ඒ දෙක තමයි අර ලෝභයයි ද්වේෂය. එදගෙනම විසිකිරීමක් කියලා අපි ව්‍යවහාර කරාට එකම ක්‍රියාකාරීත්වයක අංශ දෙකක් පමණයි. ඉතින් මේ මේ හැම එකකින්ම අපිට පේනවා අර ද්වේෂාව පිළිබඳ මහා ගැඹුරු ධර්මතාවක්. මේක අතුවාචාරින් මහන්සියලා වැඩි සැලකිල්ලක් දක්වන්නේ නැති නැති කාරණා. වෙනකත් සබා ওই ධම්මපදයේ ඒ කලින් අවස්ථාවට සඳහන් කළ අර මහා අමුතු විගාථාවල් යක්ක පාරං අපාරං වාපාරාපාරං නම නිවිජ්ජති බ්‍රාහ්මණ වර්ගයේ සඳහන් වෙනවා රහතන් වහන්සේට ඒක මහා දරිමහා පුදුම කියමන යක්ක පාරං අපාරං වාපාරාපාරං නිවිජ්ජති රහතන් වහන්සේට ඉතරකුත් නෑ මෙතරකුත් නෑ ඒතර මෙතර දෙකමක් මොනවාක්වත් කියන්නේ දැන් එතකොට මෙන්න මේ මුල් කළ විවරණය අවශ්‍ය වෙන අපිට පුළුවන් අර කියාපු ධාතාව අප සඳහන් කළ ධාතාවට අර්ථයක් දෙන්න නම් කිසි පිළිගැටෙන අර්ථයක් දෙන්න. කුල මුතුලන්ක සම්භවං භව සංඛාරං අවස්ථකින් මේ පදයක් ගන්න පුළුවන් මේ විදිහට කුලං අතුලං සමාන අපමාන කියන ඒ භේදය ඇති කරන්නා වූ භව සංස්කාරයන් මුනිවරයා හැරදෙමි දුක් මුනිවරයා තුලන් අතුලන් කියන දෙයතාව හටගන්වන භව සංස්කාර අතහැරදෙමි අජ්ජතරතෝ පහාන්තෝ අභින්දි කවචං විවත්ත සංහා අධ්‍යාත්ම ශාන්තිය හිම ඇලුනේ සමාධිමත්ව සංයමයක් බිඳරන්නාක් මෙන් ආත්ම සංභවය ඉඳලන් ඉඳලන් මේ සංනාය ඉඳගන්න ඔය ඊගාත්මව දේශනා කළ අවස්ථාවේදී සිදුවුණු දෙයක් නෙවෙයි සම්බෝධිය ලැබුව අවස්ථාවේදී සිදුවුණු දෙයක්. බෝධි මූලයේදීම සිදුවුණු දෙයක් නිසා මේ ප්‍රකාශ කරන්නේ. මේ ප්‍රකාශ කරන්න හේතුවක් නිසාද? දැන් අර බුදුරජාණන් වහන්සේ අර ආයි සංස්කාරය හැරදෙන්නේ මාර්යයක් ඊපතරයක්ම ඇවිතිලි කළාට පස්සේ ඒකට අවනතෝ බැලු ධර්මත ඒ මාර්යාගේ ඇවිතිල්ලට අවනතෝ වගේ බුදුරජාණන් වහන්සේ ආයි සංස්කාරය හැරදමලා සිනාටිකින් පස්සේ ප්‍රථාගත කරන්නේ වාණි වෙනවා කියලා ප්‍රකාශ කළේ. ඊට බැලු ධර්මතර මාර්යාගේ කීමට යටවීමක් වගේ නමුත් මෙතෙන්දී උදාහරණ ප්‍රකාශ කෙරෙන්නේ ඇත්තම කියන්න මායාවට යටුණා නෙවෙයි මායාවේ සංනාහය වෙන ආත්ම සම්භවයේ මේ සංනාහය කලින්ම බිඳල දාලා ඉවරයි. ඒක නිසා මායාවේ දැන්නේ මායාවේ ග්‍රහණයට හසුවන්නේ නැහැ කියන එකයි මෙතන ප්‍රකාශ වන්නේ. මෙතන කියන මේ භව සංස්කාරය අතහැරීම සමහර කෙනෙක් අර ඒ සූත්‍රයේ ආය සංස්කාරය අධ්‍යයීම කියන අදහසත් එක්ක සම්බන්ධ කරන්න බලනවා. නමුත් මේක මේ දෙක දෙක ආය සංස්කාරය හරිදුන බල සංස්කාරය කියලා කියන්නේ භවයේ ගොඩනගන සංස්කාර. මේ භවයේ ගොඩනගන සංස්කාර බෝධි මූලියදීම බුදුරජාණන් වහන්සේ හැරගන්න ඒක නිසා තමයි ආත්ම සම්භවය ඊයර විඥාන නාම රූප සංස්කාර වත්තේ සිඳ දැම්මා. සින්නම් වත්තන් නවත්තති. අර දියතුලිය අර ජල කොම්පිය තවත් ක්‍රියා කෙරෙන්නේ නැහැ. ඒ සංස්කාරය. එතකොට ආංසංස්කාර කියන්නේ වෙනම දෙයක්. ආංසංස්කාරය කියලා මහා පරිනිර්වාණ සූත්‍රයේ සඳහන් වෙන්නේ අර සතර ඉදුපාද භාවිතය නිසා බුදුරජාණන් වහන්සේට සමන් වහන්සේගේ ආයුෂ දීර්ඝ කර ගැනීමට තිබුණු ශක්තිය තිබුණු හැකියාවයි. ඊහොතියාගේ ප්‍රයෝජන ගන්න හැටියට ආනන්ද සාමණේරගේ නිසි අවස්ථාවේ ආරාධනා නොකළ නිසා බුදුරජාණන් වහන්සේ සාපාලෝකයේ කියන ස්ථානයේදී ඒ ඒ ශක්තිය අතහැරිලා. ඒ අතහැරීම ඒ සූත්‍රයේම සඳහන් වෙන හරියට අර යමක් වවාරාදන්නා වගේ. සංකූපණිකං ආනන්ද තථාගතී නිසත්තං වංකං මුක්ඛං පරිණං පත්‍නිච්ඡත්තං ඔත්තත් වාරි සංඛාරෝ ආදී වශයෙන් හේතුවක් සඳහන් වෙනවා. ඒ ආනන්ද කාණ්ඩාන්ති වේලාව පෙන්නට පස්සේ ආරාධනා කළා අනේ කල්පයක් තව වැඩි ඉන්න කියලා. එතකොට දැන් දැන් වෙලාව පහු වුණා. අපිටාද දැන් මේක මම වමාරලා දාලා ඉවරයි. ඒ ආයි ජීවිතේ සඳහාවත් මම මේ වමාරපු වචන ඒ නැවත මේ වමාරපු ආයි සංස්කාරය නැවත ගන්නෙ නෑ ඇතුළට. කියලා හිත ප්‍රකාශ කළා. ඒක ආයි සංස්කාරය වෙනමයි මම සංස්කාරය වෙනමයි. දැන් මේ විදිහට තේරුවාට පස්සේ තේරුවාම අපිට තේරෙනවා අර මේ දුර්තාව මේ අපි මෙතෙන් විස්තර කළ මේ දුර්තාව අන්‍යමඤ්ඤ ප්‍රත්‍ය සම්බන්ධතාව බව වටහා නොගැනීම නිසායි මේ සියලුම ඇලුම් ගැටුම් මුලා ලෝකයේ තියෙන. අර බාම් ඇදලා ඇදීම තවර පිළිදුනට පස්සේ සාමාන්‍ය යාළුවෝ දෙන්නේ කොහොමද කරනවා වගේ හස්තියක් නැතන තියෙන හස්තියෙන් ගැටලුවක්. මෙන්න මේ දෝෂාව අවබෝධය තුලින්ම ජයගන්න ආකාරයේ බුදුරජාණන් වහන්සේ භාවනා මානසිකාරකම් වලින් මේ කිසි අවස්ථාවල දක්වලා තිබෙනවා. ඉතාම හොඳ නිදසුනක් තමයි සූත්‍ර සූත්‍රාගත ධාතු මානසිකාරකම්. මේ වෙන කර්මද්දුවට අප සඳහන් කළා තිබෙනවා ධාතු බඳ සූත්‍රය ගැන කාඩක්තාවුන් දේශනාවේදී නමුත් මේ අවස්ථාවේදී වඩා ප්‍රතිපදාවට එල්ල කළා මේ ධාතු මානසිකාර ක්‍රමය ගැන විග්‍රහ කරතු අපට පුළුවන් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ දේශනා කළ මහා මත්පද පොත් අතිපද සූත්‍රයෙන් ඒ අවශ්‍ය පාඩලක් උද්දෘත වශයෙන් දක්වනවා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ඒ සංඝයා වහන්සේලා භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා සතමාත්‍රාවිදෝ පතනිකාති සතනිකාති ක්‍රියා අධ්‍යාත්මික ක්‍රියාභාවයි පාහිරා සතමාත්‍රාවිදෝ අධ්‍යාත්මික පතනිකාති යං අධ්‍යාත්තම් පත්‍යත්තම් කක්ඛලං කරිගතං උපාදින්නම් සුගතිදං සීතාලෝමා නඛාදංකා කජෝ මං සංහාරුවච්චියක් නිජාවක් සංහදයක් සතනම් කිදෝ මොකම් පිළිගම් පොක්ඛාසං සංසං අනිත් ගුණා ඉදිරියන් හරි නිකන් යම් මොහොතන අන්‍යම්පි අන්‍යම්පි කිංචි අධ්‍යාත්මං පච්චත්තං කක්ඛලං කන්දතං උපාදීන අයං උච්චතාවුතු අධ්‍යාත්මිකා පටිවිදා අවසු බාහිරා පටින් ධාතු පටින් ධාතු රේසා සංමේතං මම නේසු සමස්මේ නේසු වත්තා සෝමේතං යථා භූතං සාමඤ්ඤා දත්තප්පං සෝලමේතං යථා භූතං සම්මප්පඤ්ඤාය විස්වා පටිඝාතියා නිදින්ති පටිඝාතියා සිත්තං විරාජේති යථාර්ථය එවැනි කුමක්ද පටිඝාතිය පටිඝාතිය නම් කවරේද පටිඝාතිය ආධ්‍යාත්මිකද කිය හැක්කේ බාහිරද කිය හැක්කේ කුමක්ද කෙනෙක්ද ආධ්‍යාත්මික පටිඝාතිය යම් සමාත අජත්තම් පජත්තම් ආදී පදයි ඊළඟට අපි ප්‍රකාශ කරන අපි තේරුම් කරන් ඉච්ඡා කරන්නේ මේවට සමහර විට අර්ථය පරිවර්තන ග්‍රන්ථවල බලනවා නම් ඒ ඊටත් වඩා අමාරු කොට සමහර විට දක්වලා තියෙනවා අපි මේක තේරුම් ගන්න පුළුවන් ඕන දෙයක් නිසා ධර්ම යක් විස්තර කරන්න බලනවා අජත්තම් සමාපිලිබඳ සමාත පජත්තම් සමාත විශේෂයෙන් අජත්තම් පජත්තම් කක්කලම් රණි හරිගත ගුරු අපි ඒකට රළු පරළු කියලා කියමු රළු පරළු තත්සං හරිගත උපාදීන උපාදීන කියනකොට මේ දුක් අර්ථ දෙක කියන්න පුළුවන් නමුත් මෙතන වඩා සූත්‍ර අර්ථයට දේරුම් අනුවගත්තොත් සමාජයේ සිරුරට අයත්ති අල්ලා ගන්නාලද කියලා කියන්න පුළුවන්. උපාදීනම් එනම් ඊළඟට සඳහන් කරනවා ක්ෂේත්‍රයෙන් ගත්තාම ආත්මහරයට ඇතෙන දිවි වතු ගැඩුව හදවත හදවත ආත්මාව ගලවුව කඩදිව හදවත ආත්මාව ගලවුව කපු මත අකින් අකින් ගහන්නේ එක කිනවහරමල හෝ අනිකුත් එළනීම වූ ඒ අධ්‍යාත්ම පස්සෙන් ආදී දසින් දකින්න පුළුවන් තවත් යම් කිසි දෙයක් තිබෙනවා ඒ සියල්ලම ඒ ආධ්‍යාත්මික ප්‍රතිවිරාතු වශයෙන් කලදන්න පුළුවන්. බාහිර ප්‍රතිවිරාතු කියන එක ගැන අමුතු විස්තර අවශ්‍ය නැති නිසාම ඒක හරියට සම්බන්ධ ප්‍රකාශ කරන නෑ. ඒක වෙන කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. සීලයේ තිබෙන දේවල් හරි අනිවාර්ය දේවල්. ඒකට යාචා මුතු අධ්‍යාත්මික ප්‍රතිවිරාතු යාතු බාහිර ප්‍රතිවිරාතු අතින් ධාතු වේදේක මේ වාක්‍යය සාමත්ම වැදගත්. එවැනි යම් මේ ආධ්‍යාත්මික පටවි ධාතුවක් වේද යම් බාහිර පටවි ධාතුවක් වේද මේ දෙකම පුදු පටවි ධාතුව මේ මේ දෙකම එකයි කියන එක. පටවි ධාතු ඒව ඒක. ඒකේ දෙකම ඇත්ත වශයෙන්ම පටවි ධාතුවම පටවි ධාතුව කියන කල්පම දෙකම එක. සං මේ සංවම සං න ඒ සංවම න ඒසෝ කමති න මේ ඒසෝ අක්කාති යෝ මේකං යථා භූතං සම්මප්පඤ්ඤා දත්තමං අන්න ඒ ඒ දහපත් ඒ බැඳී ඒ පටිඝාතිය මේ මගේ නොයි මේ මම නොයි මේ මගේ ආත්මය නොයි යන්නේ සංඥා ප්‍රඥාවෙන් මන ප්‍රඥාවෙන් දකින්නේ යථාභූත වශයෙන් ඇති කොට පරිදි දකින්නේ එහෙනම් යථාභූත සම්මප්පන්න දිස්වා පටිඝාතිය නිද්දින් ගති පටිඝාතිය සිස්සංගාදී මේකේ යථාභූත වශයෙන් සම්ලක්ෂණාන් දැකලා පටිඝාතුන් පටිඝාතුව පිළිබඳව කලකිරෙනවා නිකුදාවත් කියලා සිත ගන්නවා පටිඝාතියා සිත්ං විරාජෝ පටිඝාතුන් සිත මෑත් කරගන්නවා මේ විරාජී කියන පදයේ එක්තරා අර්ථ ඡායාවක් තියෙනවා අප කලින් අවස්ථාවක සඳහන් කළා සාමාන්‍යයෙන් අප අග්‍රයම කියන අදහසින් විරාජ කියන අදහස පරිපූර්ණයි තවත් මේකේ අර්ථ ඡායාවක් ඡායාවක් කියලා කියන්න පුළුවන්. එහෙනම් අර්ථ ඡායාවක් කියනවා හරියට අර වර්ණයක් තේදී යාම පාටක් නැති යාම කියන අර්ථයකුත් දෙනවා. ඒකද නිගතුනුත් අපි මම හිතන්නේ කලින් අවස්ථාවල සඳහන් කළා. දැන් කීතියා දෙවිවාදා කීතියේ ජීවි ප්‍රීතියේ ජීවියාම කියලා ගන්න පුළුවන්. අවිජ්ජා විරාගාදී පදේ ගන්න අන්න අර විරාග කියන පදේ තියෙන අර විශේෂ අර්ථ ඡායාව. දැන් මෙතෙන්ත් අපිට කියන්න පුළුවන් පඩවි ධාතුවෙන් කටවිභාගයේ පිටිය ඇදිලා තිබෙනවා නම් ඒ කායම මකා හැරීම වගේ දෙයක් මෙතනින් කරන්නේ නිදිදාවම. එතකොට ඇතුළත පටිවි ධාතුවක් බාහිරව ඇති පටිවි ධාතුවක් කුතු එකක් මාර්ගයේ හැටියට අරගෙන ඉන්නේ කියන කුතු පටිවි ධාතුව වශයෙන් සැලකීමේ සිදුවන්නේ කුමක්ද? සංහා මාන දික්ඛ වලට ඇති පදනම බිඳ වැටෙනවා. සංඥා වශයෙන් යමක් අයත් කරගන්න නම් ඒ දේ වෙනම තිබෙන්න ඕන මා වෙනම තිබෙන්න ඕන. ඒ සම්මන් කියලා කියනකොට එතනම දරතාව තිබීම ඒක යකින් උපඤ්ඤාස වශයෙන් යකින් තිබෙනවා. ඒකම මම කියලා කියන්නේ මම මෙහි මෙයා මගේ කියලා කියනකොට මා වෙනමයි ඒ මගේ දේ වෙනමයි. ඒකම මම ඒතු අහං අස්මි ඒ මාන වශයෙන් දැන් සංහාවට අර විදිහට මානිය ගැන හිතනකොටත් ඒක තියෙනවා. ඒසු අහං අස්මි. මෙය මම දෙයි. දැන් කන්නාඩියේ මූණ බලනකොට මේ මමයි කියලා කියනකොට එතන අර කන්නාඩියේ කියන පිළිඹුව එකයි සමා කියලා මේ ගන්න එක වෙනවා. මොන විදිහ මහා පුදුම බැලුම්ලක් නේද තියෙන්නේ. දැන් ඒසු මම. ඒකකොට මෙතනින් අපි බලාපොරොත්තු වෙන්නේ ඒක විරුද්ධාර්ථය. ඒ සංවම කියලා ගන්නෙ නෑ. ඒකෝ හමක් නේ මම වෙමි කියලා ගන්නෙත් නෑ. ඒකෝ මේක අමිය මගේ ආත්මය කියලා ගන්නත් ගන්නෙත් නෑ. එහෙම නොගන්නීමක් නිසාද? අර දෙකම එකයි මෙතන මනින්න බෑ. මනින්න ඉඩක් නෑ. වෙන් කරන්න ඉඩක් නෑ. ඔන්න විදිහට මින් අපිට කියනවා මෙතෙන් කෙරෙන එක්තරා විදිහකට සීල් බෙදීමක් නැති කිනවා. සීල් බෙදීම නැති වෙනකොට දාන්න දෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම මෙතන තිබෙන්නේ උපාදීන අනුපාදීන දෙක අතර තිබෙන පිල් දෙකීම එක්තරා විදිහට දාණය දීම දාණය දෙන්නක් තිබෙනවා උපාදීන අනුපාදීන කියලා අපි ගත්තොත් දැන් ශරීරයට අයිති රූපත විආපෝ තේජෝ වායෝ කියන ධාතු හතරක් ශරීරයෙන් පිට තියෙන ආහාර පාන ආදී අවශ්‍ය වාතාවරණයෙහි තිබෙන පට විආපෝ තේජෝ වායෝ කියන හතරක් ගත්තොත් මේ දෙක අතර තියෙන එක්තරා විදිහේ දාන්න කිල්ල. මේ දාන්න කිල්ල නිසා තමයි කායික වශයෙන් වාපිච්චෙන් කෝපන නැති වෙන්නේ. කුණ්ඩොක් කිීමක් ඇති වෙන්නේ. මානසික වශයෙන් දෝබ දෝෂ මොහ, සාබ දෝෂ මොහ ආදී වශයෙන් ඒවා ඒ ඒ කුණ්ඩොක් කීමකුත් සිදු වෙනවා. මේ ඔක්කොම සිදු වෙන්නේ අන්න අර මේ දෙක දෙකක් හැටියට කියන්නේ. අන්නේ කියනවා දෝෂාවේ යට තිබෙන අන්‍යම සත්‍ය සම්බන්ධතාව වටහාගෙන මේ විද සමහන් කිරීමයි එතකොට මේ වායෝගාවචරයට ක්‍රාන්ත වල තිබෙන කාර්යය. මෙන්න මේ මේ දෙක අතර තිබෙන මේ පරතරය අහක් කරනම ප්‍රශ්නයක් නෑ එතන. කොටිම කියනවා ප්‍රශ්නයක් නෑ. හිත උපේක්ෂාව. දැන් ධාතු මනසිකාරයේ උපේක්ෂාව වඩා ගැනීම සඳහා පාවිච්චි කරන බව අපි සාමාන්‍යයෙන් ප්‍රකාශ කරනවා. නමුත් මේක ඇතුළේ තියෙන මොකක්ද අදහස කියන එක සමහර විට කල්පනා කරන්නේ නැහැ. මේ ශරීරයේ එක්කසුම් මියදක් සම්මාසාදී මේ එක්ක දේවල් වලට අප දුන්න යම් කිසි විශේෂ වැදගත්කමක් විශේෂ වටිනාකමක් තියෙනවා. සමහර ශරීරයේ බාහිරව පෙනෙන දේවල් වලට අප විශේෂ අල්මක් දක්වනවා. කිසිදු සබා ගන්න උත්සාහ කරනවා. ඇතුළත තියෙන දේවල් සංගගෙනම ඉන්න උත්සාහ කරනවා. බඩවැල්ලා ආදී අතින් බහන්නවා. එතකොට මේවා මේ ඔක්කොම නිර්විශේෂ වශයෙන් ගත්තාම මේ පතරි ඔක්කොම පතරි කියලා ගත්තාම මෙතන තියෙන උපේක්ෂාව අර ඔබ හොඳට කියන මනාවට කියන කලකන දේවල්ට අයින්නුකුත් නෑ ඔය අතීතය ආදී දේවල් පිළිබඳව ඒවා පිළිබඳව ප්‍රතික්‍රියාවක් ඒ අමනාපියකුත් නෑ අපි අන්න ඔන්න විදිහට ඒකට දහතු මනසිකාරයේ නියම ගැඹුරු වර්ගයේ තියෙනවා. මේ ධාතු හතරට දාලා ගත්තාම මෙතන උපේක්ෂාවයි එතන උපේක්ෂාවකයි සිට යොමුනේ. මේක වඩාත් පැහැදිලි වෙනවා සත්‍යපත්තාන සූත්‍රයේ ධාතු මනසිකාර පොතේ. සංකපාම් කික්කු කික්කු නමියෝ කායං යථාති සංයතා බණිකං ධාතු සෝපත්තේ කිති අත්ති නිවාස්මී කායේ පඨවි ධාතු ආපෝ ධාතු තේජෝ ධාතු වායු ධාතු විදේ කායිකේ සක්කෝ දෝඝාතකෝ ආරෝඝාතකං දීවා ජීවා ගායුහ දිස්වා සාතු මහබති හිලසෝ කටිහ දිස්වාන් කිනෝවා ආදී වශයෙන් ඒ ධාතු මනසකාරී පිළිබඳව ප්‍රකාශ කිරීම කටපත් සම්පූර්ණී නැවත දෙය මහමතෙන මේ කය යථාතිකං යථාබන්විතං යථාත් එක වැඩගත් වචන දෙකක්. අය ඔහි තිබෙන හැටි එතන. මොන අනුග්‍රහණ ඇතුළත දාලා මේ පරමාණු විග්‍රහයක් නෙමෙයි මෙතන කියන්නේ. මේ කියන්නේ කියන තමයි. අතුරුදාන යථාර්ථ විකං යථාවනිත. සංයෝ ඉති පිටි ආකාරයෙන්, පිටි ආකාරයෙන්, පිටි ආකාරයෙන් ධාතු වශයෙන් මෙහි කරනවා. ප්‍රත්‍යක්ෂ මේකයි පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතර තියෙනවා. ඒක වශයෙන් මෙතන සිටින් සඳහන් වෙන්නේ මේවා කොහොම අනිත් සූත්‍රවල සංකීර්ණ විස්තර වශයෙන් ප්‍රකාශ කරන නිසා මේවා ශරීරින් ගතිය නිදුකින් එතකොට මෙන්න මේ ධාතු හතරේ දකිනවා මේක උපමා උපමා කරපු එකක් මෙතන විශේෂයි. උපමාවත් මෙතන විශේෂත්වයක් තියෙනවා. හරියට අර දක්ෂ ගවයින් මරන්නේ කෝ ඔහුගේ අපලස් එක්කෝ එළදෙනක් මරලා කැබලි කරලා තුන් මහා සංගිය දවාගෙන විකුණගෙන විකුණන්න දැස් කියලා ඉන්නකොට අර බවදෙනක කියන ඒ සංඥාව නැහැ. ඒ වගේම මේ මම මොන දෙනකින් ආවද කොහෙන් ආවද කියන ඒ සංගීමුකුත් නැහැ. මේවා මම මම කැබලි කියලා ඒ සංඥා විතරයි තියෙන්නේ. අන්නේදී අර නිර්විශේෂත්වය එකක් අනිතකින් කියන කර නොගෙන සංකර අර ඒ ධාතු හතරටම දැම්මම අර චිත ඉදේම උපේක්ෂාවට නැඹුරුවන්නේ. ඒකට උපාදීන අනුපාදීන අතර තියෙන පිළිගැනීම වගේම තවත් පිළිගැනීමක් තියෙනවා. ඒකත් මෙන්න මේ සතිපට්ඨාන සූත්‍රයේ අප කලින් සාකච්ඡා කළා. ඒ පිළිගැනීම තමයි සමාන සහ අනුපිළිගැනීම. ඒක නිසා තමයි මේ ඒ ධාතු මනස කාර්යය අවසාන වෙනකොට ඉති අබ්බත්තං වා කායේ කායානුපස්සී හේතු පරිග්‍රහ වා කායේ කායානුපස්සී අධ්‍යාත්ම පරිග්‍රහ වා කායේ කායානුපස්සී මේකේ සමාගයේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ අනුන්ගේ කයෙහි කය අනුව බලමින් වාසය කරන්නේ සමාධාන වෙන එකක් එන්නේ අර දෙගොල්ලම එකයි කියන එක වගේ අර ද්වේතාවට පහරයි දෙන්නේ නේද සමාධි තියෙනෙත් මෙන්න මේ ධාතු අතර කොහොමද තියෙනෙත් මේ ධාතු අතර තම යථායතං තථායතං යථායතං තථායතං කියන මූල ධර්මයේ ප්‍රත්‍යක්ෂ වෙන තාක් තමයි මේ මේ මේ කියන සම්වර්ධනය කෙරෙන්නේ. ඉතින් මේක ඔබට පැහැදිලි වෙනවා ප්‍රතිපත්තාන සූත්‍රයේ කියන මේ විස්තරය හිත එක්තරා විදිහකට අර නානත්වයේ නානත්වයේ යදිගයි අපේ සිත් පවතින්නේ. බාහිර ලෝකයේ වර්ණ සංඛාන ආදී අනුව අප ඒ විදිහට නම් දීලා සංකල්පන ඇතිවෙච්ච ඒවා වෙන්වෙන් කරලා දක්වනවා. ඒක මහා හිතට වදයක්. ඒ නාමත්ව සංඥාවෙන් පිට ඒකත්ව සංඥාවට ගෙනෙන ජීවරක් විදිහට ගන්න පුළුවන් මේ ධාතු මනසිකාරය. මෙතන තියෙන ධාතු හතරක් පමණ. පිට බොහොම සෑහදී ඒකද. අන්න ඒ දෙකකට සතිපට්ඨාන සූත්‍රය අර ගැඹුරු අර්ථය අපිට මතු කරගන්න පුළුවන්. මේ අපිට තේනවා මේ සූත්‍රගත ධාතු මනසිකාර ක්‍රමයේ මූලික පරමාර්ථය ධාතියෝ ශුන්‍යතෝ පස්ස කියන බුද්ධ ආවාදයට අනුව ධාතුන් ශූන්‍ය වශයෙන් සැලකීමයි. ධාතුන් ශූන්‍ය වශයෙන් බලව කියන බුද්ධ ආවාදයට අනුව මේ ධාතුන්ගේ ශූන්‍යත්වය වටහාගෙන පටිආභූතෝ වායෝ කියන මේ ධාතුන්ගේ ශූන්‍යත්වය වටහාගෙනමයි ඒ සූත්‍ර සූත්‍ර ධර්මයේ ලෙන ධාතු මනසිකාර්කමේ පරමාර්ථය නමුත් යම් කිසි හේතුවක් නිසා සමහර විට භෞතික වාදයට නැඹුරු වුණු දර්ශනවල ಭಾರತೀಯ දර්ශනවල බලපෑම නිසා දෝ දිනේ කියපු මේ සරල ධාතු මනස්කාරකමේ දිනුවට සංකල්පනේ සංකල්ප විචාරකමකින් ධාතු මේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු අතර සිටේ කලපදියම් කර ගැනීම කරන උත්සාහයක් වෙනි සාහිත්‍ය පරිශන යම් යම් නිකායවල තියෙන පටන් ගත්තා. නිකායන් ගැන හඳුන්වනකොට ඉතින් බලාපොරොත්තු වෙන්නේ මේ පටිවිආදී ධාතුන් පිටින් මකා හැරීම. මේ අති දීර්ඝ කාලයේ අනාදිමත් කාලෙකදී ටිකක් සංකාමයේ ඇඳිලා තියෙන පටිවිආපෝ දීර්ඝෝ ආයෝ කියන මේ භූතීන් හතර දෙනාගේ කූප මේවා මකල හැරීම ඉදිරින් තිබුණ පරමාර්ථය. නමුත් කොහොම වෙනකොට මේක හරියට අර භෞතිකවාදී දර්ශනවල පරමාර්ථවාදයට අනුව කරන විග්‍රහවලදී නෝ බෙදන්න පටන් ගත්ත කේස් පාලන තර්ක වාක්‍යඥාන උද්ගලනකොට කේස් පාලන තර්කවලින් මේ පඨවි ධාතුව හිතේම තව තව තවත් බලපදියම් කරගන්න. හොඳට සිතාරු කරගන්න උත්සාහයක් බවට පත් වෙනවා මේ මේ සාහිත්‍ය පාඩුවේ ඉඳලාට කියලා කල්පනා කර බලන්න සිද්ධ වෙනවා. සමහර උට ආසින්න කල් දෙකක් කියලා කෑත් වෙනවා. එතකොට මෙන්න මේක නිසා අත් වශයෙන්ම නිවන් මාර්ගයට නිවන් මාර්ගයේ ඇහිරෙන තත්වයක් පවා ඇති වෙනවා කියලා කියන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේගේ පරිශ්‍රණයේ වගේ දෙයක් නෙවෙයි. ධාතු හතර පිළිබඳ පරිශ්‍රණයේ වගේ දෙයක් නෙවෙයි. සංයුක්තනිකාය නිදාන සංයුත්තේ සඳහන් වෙන බුදුරජාණන් වහන්සේ මේ පඨවි ආදී ධාතු හතර පිළිබඳව කළ පරිශ්‍රණ ප්‍රතිපද. අදින් ධාතු යනවා පිටුවේ අක්කාද පරිශ්‍රණයක් ඇති. යෝපත හිතාතිය අස්සාදෝ පදජිගම යාවතාවටි දාති ආස්ථාදු අසාදු කන්නායනීසෝ සුදිත්තු පටිවිතාති ආම් වික්‍රේ ආදීනෝ පරිදේශනා යන්නේ යෝපටිවිතාති ආදීනෝ පදජිගම යාවතාවට විදාතිය ආදීනෝ කන්නායනී සුදිත්තු පටිවිතාති ආම් වික්‍රේ ආද අනිත්‍යන බවිය තමයි. යන්කට විදහා කියන්නේ කරන හදක් වෙනවා. යාවකාකට විදහා කියන්නේ කරන සංඥාවේ සංසිද්ධිය. මේක තේරුම මහණෙනි මම පතරිදාතියේ ආස්වාද පරිශ්‍රණය හසුරුවා ආස්වාදයේ ස්වමින් ගමන් කළා දුවකට හිතාති ආස්වාදෝ කදග්ගම අදාදීයම් ආස්වාදයක් වේද අනුන් දෙකක්ම ප්‍රත්‍යක්ෂයෙන් දැනගත්තා ලබා ගත්තා යවතාවට හිතාති ආස්වාදෝ අඤ්ඤාගේ සුසුදිච්ච මා ලබා නොගත් කටිතාවකෝ පිළිබඳ යම් ආස්වාදයක් වේද ඒකත් මම ප්‍රඥාවෙන්ම දැක්කා ඒවා කියන්නේ කටිතාවකියාම් පිටේ ආදීනෝ පරිවේදනයක් කියන්නේ ඊළඟට මම කටිතාවකිය ආදීනෝ ශ්‍රේණිය නොවන සංකාරී කළ පරිශ්‍රණය මේ ජීවිතය කරනවා ආධිනව සොයනින්දියා රූපක විතරතිය ආධිනව සදද්දි තම අතිවිදාතිය යම් ආධිනයක් නේද මම ඒක ලැබගත්තා ඒක මම දැනගත්තා යාවතකට විදාතිය ආධිනව අඥානයේ සිටිච්ච සංකාර පටිදාතිය ආධිනව පක්ෂයක් නේද ඒක මම ප්‍රඥාවෙන් අවබෝධ කරගත්තා පටිවිදාතියාම් විතුව නිස්සරණ පරිදේ කරන් ඇති. මහණින් මෝ පටිවිදාතියේ නිස්සරණ පටිවිදාතියේ නිස්සීම ශාගෙන කිය. යා යෝපටිවිදාතිය යෝපටිවිදාතියා නිස්සරණ පදද්දිවම පටිවිදාතියේ නිස්සීමක් නිස්සරණයක් කියද එමම ලැබෙත. යාවතා පටිවිදාතියා නිස්සරණ අඥානීය සංකේතිකං සිදිස්සං පටවිදාවකින් යම් නිස්සරණයක් ඒ ගම්කා නිස්සරණයක් කියෝදී එයදම සංඥාවෙන් දැනගන්න. කොමුණෝකාරීවරු බුදුරජාණන් වහන්සේ පටවිදාවක මේ ධාතු හතර පිළිබඳව කළ පරිශ්‍රණය. අතේ වගේම අනිත් ධාතු පිළිබඳව මේ විදිහට සඳහන් වෙන මේ සූත්‍රය. මෙතන මේ අස්කාද කියලා ප්‍රකාශ කළේ ඒක ඒ සූත්‍රයෙන් සඳහන් වෙනවා. පටවිදාවක නිසා කියන සුඛ සෝමනස්ස දෙක. සබ්බ සම්මතක් වේදකට ඉදාතු කරනකොට කියන අන්න ඒකයි ආස්වාදි කියන්නේ. මෙතන ආදීනව කියලා ප්‍රකාශ කළේ පටවිසාති යම් අනිත්‍යතාවක් ඡේවන ජයන විනාශ වෙන ස්වභාවයක් වෙද්ද ඒයි ආදීනව. නිකරණය කියන ප්‍රකාශ කළේ පටවිසාතියේ චන්දරාගය පටවිසාතිය පිළිබඳ චන්දරාගය නැති කිරීම ප්‍රහාණය චන්දරාගය ප්‍රහාණය. මෙන්න මේ පරිශ්‍රණයේ ප්‍රතිඵල අනුවයි බුදුරජාණන් වහන්සේ අපිට මේ වෙනකක් පවා සිව්පත් පරිභෝගය පවා දක්වා වදාළි. ඒක හොඳට ප්‍රකාශ වෙනවා අරියවංශ සූත්‍රයේ මේ සිව්පත් පරිභෝගය පිළිබඳව සඳහන් වෙන තැන අ කියනවා පාඩු කීයක් සඳහන් වෙනවා ඒ එක් එක් අ පින්ද පාඩ ආදී පිළිබඳව එම ලද්ධාත පින්ද පාඩම් අගතිතෝ අමුච්චිතෝ අනච්ඡාපන්නෝ ආදීනව දක්වාවි නිස්සරණ පඤ්ඤෝ පරිදිති. එතන අර අදතිතෝ අමුච්චිතෝ අනග්‍රහ පඤ්ඤෝ කියන්නේ ප්‍රශ්නාවට ලෝභයට විදුකමට එහි එයින් එයින් බැඳි නොබැඳි කියන අදතිතෝ ඒ නුමුලාව ඊට යට නොවි අමුච්චිතෝ අනග්‍රහ පඤ්ඤෝ එයින් අපිට කියනවා ඒක ආස්වාද පක්ෂිය. ආස්වාද පක්ෂිය දෙන්නේ එකයි. ඊළඟට ආදීනව දස්සාදී ඒ ආදීනව ආදීනවත් තේරුම් අරගෙන සාමාන්‍යයෙන් ගරිබුර ආහාර ගැනීම කොහොමද වෙන්නේ? ඒ ආහාර නිසා ජීව හැකි තවම උකුත් ඒ ආධිනව රාශියක් තියෙනවා. ඒ වගේම නිස්කරණ පඤ්ඤය. මේ ආහාරය ගන්න මේ ආහාරය නැති කිරීම සඳහා ජනනය දෙකින් කියනවා. ආහාරං කායං පදයට කියලා ප්‍රකාශ කළා වගේ ආහාරය ගන්න ආහාරයෙන් අත ආහාරයෙන් දීක කරගෙන ආහාරය අත්හරින්න බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ අපට උපදෙස් ආහාරං කායං පද අනින්දට මුක්ඛාන පන්නේ මේ නිදීම සඳහා ආහාරයෙන් නිදීම සඳහා ආහාරය ගන්න. මේකත් බැලුවම අර කලින් කියාපු අර ප්‍රහිණිකා කියනවා වගේම ගැඹුරු අදහසක්. ඉතින් ඔයින් අපට තේරෙනවා මෙන්න මේ ධාතු මනසිකාරී මූලික පරමාර්ථය කුමක්ද සංකාරික මේ කොයි පැත්තටද වැටෙන්නේ කියලා. මේ ධාතු හතර පිළිබඳ හරියට අර සංඥාව කියනක මිරිඟුවක් මේ මිරිඟුව ඔස්සේ දුවනවා වගේ සංකල්ප විචක්කමනි මේ ධාතු හතරට ඔස්සේ සොයන්න යවන ඇත්ත වශයෙන්ම අර විද්‍යාඥයෙක් භෞතික විද්‍යාඥයෙක් අයිතිදියා. මෙතන වමනා කරන්නේ. මේ අපි තියෙන සංසාරයේ පතුරු ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතර නිසා සත්ත්ව සංඥාවේ සත්‍යය තුළ ඇදී තිබෙන රූප සංඥාවෙන් නිදීමයි රූප සංඥාව මකා ගැනීමට බුදුරජාණන් වහන්සේ මේ තම ක්‍රමයක්ම අපට උගන්වා වදාළේ මේ පතුරු ආපෝ තේජෝ වායෝ කියන මේ මහා භූත ධර්ම හතර නිසා අප තුල තිබෙන එක්තරා රූප සංඥාවක්. ඒ රූප සංඥාව නිසා තමයි නිමිති ගන්න. ඒ ඒ හතරම අත්‍යවශ්‍යම අනිත්‍යයි. නමුත් ඒවා නිසා ඇතිකරගත් රූප සංඥාවන් අපේ සිත්වල තලපදියම් වල තිබෙනවා. සාමත්ම ඈත සංකාරයේ ගත් නිමිති තමයි ඔය සමහර කෙනෙක් සමහර විට ඇලුම් හෝ බඳුන් හැටියට ගැටුම් හැටියට අරගෙන දීර්ඝ කාලයක් මේ සංකාරය වඩන්නේ ඒවයි. කොටින්ම වෙන විදිහකින් කියනවා විතර්ක ප්‍රපංච. විතර්ක ප්‍රපංච වැඩෙන්න පටන් ගන්න මෙන්න මේ රූප සංඥාව. හිතේ කලබගු රූප සංඥාව එහෙම නැත්නම් වෙන විදිහකට කියනවා නම් වර්ණ සංඛානාදී අනුව වර්ණ සංඛාන වර්ණ කියලා සංඛාන කියලා කියන්නේ ඒවයි වර්ණානුව ඒවයි හැදරුවානුව අප එකක් තව එකකින් වෙන් කරගෙන ඒවට නමක් එහෙමත් දාගෙන අඳුන් ගැනීම වලින් ඒවා වටිනාකම් ආදී මේවා තවත් පිටියේ කලපදියම් කරගෙන ඒ විදිහේ නිමිති ඇති කර ගන්නවා කිසි ඒවා තමයි අර සංඥා අනුශය කියලා කියන්නේ අර කලින් මදුකින් දෙක සූත්‍රයේම සඳහන් වුණ සංඥා නානුසෙන්ති කියලා. තවත් සිටේ සංඥාවන් අනුශය වශයෙන් පවතින නමුත් සාමාන්‍ය නොරහත් සිටේ යම් කිසි ප්‍රමාණයකට මේ සංඥා අනුශය වශයෙන් පවතිනවා. මේ සංඥා අනුශය පිහිට කරගෙනයි මේ විකාරක ප්‍රපංච වඩමින් ඒ සමතවන්න මේ සංකාරී දුක් වඩා ගන්න. මෙන්න මේ නීති හිතින් ගිහිලාමත නම් මේ පතවිවාදී ධාතුන් හතරේ අර ආදීනව පක්ෂය අවධානය කරන්න සිද්ධ වෙනවා. අන්න ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ බොහෝ අවස්ථාවල් වල බොහෝ සූත්‍රවල මේ සතුයාදී මේ ධාතුන්ගේ අනිත්‍යතාව ගැන සංඝයා වහන්සේලා ප්‍රකාශ කළේ. කමුතු පරමාණුවාදයක් දේශනා කරන්න නෙවෙයි ඒක කළේ. දැන් මේකට ඉතාමත් හොඳ නිදසුනක් මොන අපිට මේ සමහර සූත්‍ර වලින් කියනවා දක්වන්න පුළුවන්. මේ බුදුරජාණන් වහන්සේ මේ මේ පතුලියාදී ධාතුන්ගේ අනිත්‍යව ප්‍රකාශ කළේ මේ භවනාටකයේ තිනිස්සාරත්වය තේරුම් කිරීමට මේ භවනාටකයක් මවන රූප සංඥාව සත්‍යාදී සිත් වලින් ඉවත් මකා හැරීමට දැන් සංස්කාර කියන වචනය අප නිතර ප්‍රකාශ ව්‍යවහාර කරනවා. නමුත් ඒකට තවත් අර්ථයක් අපිට අපි අර සිනමා දර්ශන ආදී එහෙම නාට්‍ය දර්ශන ආදී උපමා දක්වන අවස්ථාවට දාලා සංස්කාර කියලා කියන්න පුළුවන්. ওই නාට්‍යයක සරසිඩි ආදී සරසිඩි ආරම්භී මේ ආදී සියල්ලම සංස්කාරණයකට හඳුන්වනවා. එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ මහා පොළොවේ කථාන්තරයේ සමහර දූත්‍රවල දේශනා කරලා තියෙනවා. ඒක නූතන විද්‍යාඥයන් කරන වගේ මේ විද්‍යාත්මක ගවේෂණයක් නෙවෙයි ඒක. මේ මේ මහා පොළොව ඇති වුණ හැටි මුද විනාශ වෙන හැටි නෝ ප්‍රකාශ කළේ මුන්න මේ මේ අපේ මේ සඳ පැන්දලට මේ සංකාරයේ කරන රඟතරන් වලට වේදිකාව වශයෙන් කරන නැත්නම් වේදිකාව සැරසිලි වශයෙන් තිබෙන මේ මහ පොළොව ඇති අනිත්‍යතාව පෙන්වා දීම ඒ ගැන නිත්‍යලා විරාගයට පිටිකිරීමයි අදහස. මේ මහ පොළොව වේදිකාවේ ඇතිවන මේ දෙන්නුම් කරන සංස්කාර මුලාටිකේ කියන සංස්කාර අපේ හිත්වල ලැබින් බොහොම සතිංකාවක් වෙනවා. සංඥා අනුසය වශයෙන් කාවදිනවා. ඒ නිසා තමයි මේ භවයක් වැඩෙන්නේ. කොහොමද මේ භවය වැඩි? අන්න ඒක කැදීමටයි බුදුරජාණන් වහන්සේ යම් යම් සූත්‍රවල මේ මහා පොළොවේ කථාන්තරය අපිට ඉදිරිපත් කරලා තිබෙනවා. සම්මුද විදර්ශනයක් අග්‍රණී සූත්‍රය. මේ අග්‍රණී සූත්‍රයේ ලක්ෂණ හැටියට අ කල්පාරම්භයේදී ඊළඟ මහා පොළොව රජු පොළොව රජු පෘථිවිය තනිකරම අන්ධකාරයේ ගැලුණු ගැලෙමින් ගැටුණු එක. ඒ කාලේ හිටියේ අර ආභාස ලෝකෙන් චුතව මේ මේ ඒ පෘථිවිය පහළ වුණු සත්වයන් විශේෂලා උන්ට ත්‍රිපුරුෂ භේදයක් නෑ. මනෝමය පීතිභක්කා කයං කොහා අන්තරික්ෂ දරාදී වශයෙන් දක්වනවා මනෝමය කයත් ඇති සීඝ්‍ර ආහාර කරගත් තමන්ගේම ශරීර ආලෝකයෙන් ගමන් කරන සත්ව විශේෂක මුල් අවස්ථාවේදී මේ පහ පොළොවක් අනිකරම ජල පොළොවක් වගේ වර්ෂ කෝටි ප්‍රකෝටි ගණනක් ගෙවුණා වර්ෂපස්සේ මේ මහ පොළොව මත මේ පොළොව මත කිරියෝදයක් අසවත් සුවඳ කිරියෝදයක් වෙන දෙයක් පහළ වුණු බව සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. හරියට නියත කොටම පොළව දරන්ත විමඳුනා කියන ලබන විම කියලා මොබඳුනාක් වගේ වෙන්නේ. මේ හිතක සත්‍යයෙන් කියන එක්කම් කිසි පහළ වෙලා කියන්නේ අම්බෝ කිනේකම් වයිසති අපොයි මේ මොකද්ද කියලා අඟිල්ල ගහලා දැවචාවා. ඔන්න ඉතින් රස තෘෂ්ණාව දැකගත්ත ඔය සත්‍යාවතිය. මේ තනත්තා ඉතරක් තිබුණා අර කරන්නම් වාලි කරන එක. ඒ නිසා ඒක කරනවා දැකලා අනිත්කෝ. මේකට නංගිලි ඇඟිල්ල ගහලා ලෙවට ආවා බලනකොට මේක රසවත්දයක්. ඊළඟ දෝකින් වර්ගෙන කන්න පටන් ගත්තා. හරි ඒතර කෑදර දරියෙකුට හැමෝම හිමි කියනවා බඳුනක් වගේ. කොන්දේට කන්න පටන් ගත්තා මොකද වුනේ? ශරීර වුනේ. වාරි වුණා. අන්නර හරිගතා නැත්නම් පස්සත්තම් කක්කලං හරිගතම් කියලා කිව්වා. මේ පරිසර වෙන පටන් ගත්තා, අඩු වෙන පටන් ගත්තා, කෘෂ්ණාව වැඩි වෙන පටන් ගත්තා. ඒ අනුවම පරිසරයක් වෙනස් වුණා. අර වගේ. අර වගේම අන්න ආදීනෝ පක්ෂිය. කොයි විදිහට ආදීනෝ පක්ෂිය පහළ වෙන මහ පොළොව වැඩිගෙන වැඩිගෙන යන අතරේ වඩා සංකීර්ණ වෙන අතරේ සරල ජීවිතය ඊළඟට එහෙම තවත් වර්ෂ කෝටි ප්‍රකෝටි ගණන් ගියාට පස්සේ මහා බල්කුළු ගිරිය සංකලා ගොඩනැගිලි ආදියන් දවසුම මේ දැන් තිබෙන විදිහේ මහා පොළොව බුද්ධක පොළොව බුද්ධ කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ අමුත්තර නිකායේ සත්‍යතුරි උද්ගම සූත්‍රයේ සඳහන් කරනවා මේ මේ විදිහේ මේ මහා පොළොවට යන කලදක අල්ප විනාශ අවස්ථාව ලංවන විට සූර්ය මණ්ඩල දෙකක් තුනක් 4ක් 5ක් 6ක් 7ක් පාරාගෙන එනකොට මේ මුළු මහ පොළොව ඒ සියලු ගල්කුළු දීහලාදි සහිතව එකම දිනජාලාවක් බවට පත් වෙලා දිනගෙන දැවිලා හිතෙන් තෙල් දරන කරනක වගේ අලුවක් දැවිලා සිටිනකොට ඉන් පිටින් මොනවාද යන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා. එතකොට මෙතන මේ කර්මානුවාදයකටත් ඉඩක් නැහැ මෙතන. ඒක ඒකවල මේක මේ දේශනාවේ පරමාර්ථය ඊළඟ අවසාන වශයෙන් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඒවං අනිත්‍යාදිත්‍ය සංඛාරා ඒවං අද්වාදිත්‍ය සංඛාරා ඒවං අනාත්මාත්‍යාදිත්‍ය සංඛාරා යාවන්තිදම් වික්‍රේ අලමීව සබ්බ සංඛාරයේ සම්බන්ධිතේ අලං විරජිතන අලං විචිතන මහණෙනි සංස්කාරයෝ මෙතින් අනිත්‍යය සංස්කාරයෝ මෙතින් අක්ඛිරය සංස්කාරයෝ මෙතින් මෙතින් ආස්වාද රහිතය. මේ සුද්ධවත් මානි ඔයත් ඇති සියලු සංස්කාරයන් ගැන හිතන්න. ඔයත් ඇති සියලු සංස්කාරයන් පිළිබඳව වැළඳ ඔයත් ඇති සියලු සංස්කාරයන් පිළිබඳව Thank you. ධර්ම දේශනාව පවත්වන ලද්දේ දේවාලයේගම පහන්කනෝ යෝගාවචර භික්ෂු මධ්‍යස්ථානයේ පූජ්‍යපාද කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ විසිනි. එම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවක් ලබන සතියේ ප්‍රචාරය වෙන බව කරුණාවෙන් සලකන්නේ.